අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් සූදානම් වෙන්නේ දවසේ ධර්ම දේශනා පැයටයි සිළුම දෙනායි සඳහා tempත් වෙමු සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ తත්‍රා උසෝ යයන් පුද්ගලෝ අපරිසුද්ධ වචී සමාචාරෝ පරිසුද්ධ කාය සමාචාරෝ කතං තස්මින් පුග්ගලේ ආඝාතෝ පටිවිනේ තබ්බෝ තීති කෞරණීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඉදිරියෙන් තියාගත්ත මේ pāli වාග්මාලාව සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ විසින් එවකට හිටිය අනෙකුත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසට ප්‍රකාශ කරන ලද්දක් මේ ဒုတိ ය ආඝාත පටිවිණේ සූත්‍රයේ සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් අනුව ඒ ආඝාත පටිවිණේ කියන්නේ කොහොඳ දෙයක්. ඒකට පෙළඹෙලා ටික ටික කටයුතු කරන යනකොට ඒක දිගේ ඉස්සරහට යන කට්ටියක් ඉන්නවනේ සමහරට ඒක ඉතර මාතෘකාවෙච්චර ප්‍රිය නැහැ. ඒකට ඒක උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට දියුණුවක් ලබන්න අමාරුයි. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් කැමති මට එන තරහ හොඳ නෑ ඒක මම නැති කරගන්න ඕනේ කියලා පෑලා කටයුතු කරනකොට පුංචි පුංචි පහසු පහසු තැන් වලින් කටයුතු කරගෙන යනවා ඊට පස්සේ තමයි තේරෙනවා ඒ බාහිරේ නෙවෙයි ද්වේෂය තියෙන්නේ නැත්නම් ද්වේෂය නැති කිරීම තියෙන්නේ තමන්ගේ පුහුණුව තුළ තමන්ගේ භාවනාව තුළ ඊට පස්සේ ඊට වැඩි ටිකක් කටුකරෝසන දේවල් කටුකරෝසන පුද්ගලයෝ තද බල පටිග වලට පොඩ්ඩක් අත ගාලා බලන්න හසුරවන්න පොඩි පරිචයක් ලැබෙනවා අත්දැකීමක් ලැබෙනවා ඒක ඕනෙම ශිල්පයක ඇති පටන් ගන්නකොට අපි බොහොම සරල දෙයකින් පටන් අරගන්න හිතන්නවත් බෑ මේ වගේ මහා බරපතල දෙයක් අපිට මේ පුංචි ප්‍රයත්නෙන් කවදා හරි සාක්ෂාත් කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් දිගට කරගෙන කරගෙන යනකොට අපිට අවස්ථාව ලැබෙනවා අපි පටන් ගන්න කාලේ හිතන්නවත් බැරි වගේ දේවල් වලට දැන් අතපත ගන්න පුළුවන්. අතපුච්ච ගන්න නැතුව අතපත ගන්න පුළුවන්. හැබැයි තාම අපහසුයෙන් අමෝරාවෙන් තමයි කරන්නේ. ඔය ටික කාලයක් කරනකොට ඒකත් පුරුදු වෙනවා. ඊට පස්සේ ඊටත් වැඩිය දරුණු ඊටත් වැඩිය ගැඹුරු දේවල් වලට අපිට සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ අනුව මම හිතන්නේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ ඉස්ලාම ඉදිරිපත් කරන්නේ අපේ ඉන්න සමාජයේ අපි අසුරු කරන පුද්ගලයන්ගේ කාය සමාචාර හොඳ නැති වචී සමාචාර හොඳ ඇත්තෝ. අපි ඒක තමයි යෙනි දර්ශනෙට ගත්තේ. අපිත් එක්ක ඉන්න ගොල්ලන්ගේ ක්‍රියාකාරකම් හොඳ නැහැ. සාමාන්‍ය කතා බත හොඳයි. ඒගොල්ලොත් එක්ක වැඩි ලං වෙලා අසු කරන්න යන්න එපා. ඒගොල්ලන් ගෙවල් දොර වලට ගිහිල්ලා යාළු වෙලා වැසිකිළියට ගිහිල්ලා බලලා ඒවා කරන්න ගියොත් කවදාකවත් බේරෙන්න හම්බෙන්නේ නැහැ. ගොඩින් කතා කරලා ෂේප් වෙලා ඉන්න එකයි තියෙන්නේ. කතාවට සාමාන්‍ය ප්‍රශ්නයක් නැහැ. අයින් කරන්නත් එපා. මොකද එතකොට මේ ආඝාත ප්‍රතිවිනේතිගේ මේ අභ්‍යාසයට අපි පෙළඹෙන්නේ නැහැනේ. අභ්‍යාසයට පෙළඹෙනකොට ඉස්ලාම ගන්න කියන්නේ නැත්නම් කාර්යසතු සාහිත්‍ය ඉදිරිපත් කිරීම අනුව ආගේ ක්‍රියාකාරකම් නම් හොඳ නැහැ. යාන හතු මෙදීම හොරකම් කිරීම කාමීත්‍යාචාරදී කරනවා. හැබැයි බොරු කේලා මිශ්‍රචන පරිසවචන නැහැ. සත්තු මාර්ගය කියනවා උමන් සත්තු මාත්‍රයි කියනවා. ඔය මොහරකම් කිරීම කරනවා. එයා කියනවා ඒකෙදි බිස්නස් කරනකොට කරනකොට බෑනේ. අපි හොරකම් කරනවා. ඒ වගේම කාමීත්‍යචාරය කියනවා. ඔය ජාබිදී අබ්‍රහ්මචාරී ශික්ෂාපදේ සමාදන් වෙලා නැහැ. ඉතින් අපි අතුමුත් අනවශ්‍ය විදිහට රූප බැලීම සිද්ධ වෙනවා. අනවශ්‍ය විදිහට ශබ්ද ඇහිීම සිද්ධ වෙනවා. ගන්ධ රස පහස විඳිනවා. ඒක උදේ සීමාවල් ඉක්මල යනවා. ඒක ඉතින් සිද්ධ වෙනවා. ඉතින් යා ලොකුවට ගණන් ගන්නෙත් නෑ. හැබැයි ඒක වසංගන්නෙත් නෑ. ඒකයි යාගේ තියෙන රචී දුස්චරිතය. ඉතින් කෙනෙකුට කතා කරන්න තියෙන ඉවදී අහන්න යන්න එපා, උස්සන්න යන්න එපා. මේ කතාව එතනින් නතර කරලා මේ මිනිස්යාගෙන් ඕනේ නැති නම්මනම් අහන්න නැතුව හොඳ පැත්ත විතරක් වැඩ ගන්න. වැරදි කරනවා මාළු පිළිගන්න. මාළු ප්‍රසිද්ධිය කියනවා. එච්චරයි. ආයේ මිනිස්සු හදන්න යන්න එපා. හැබැයි අර හොඳ ටිකෙන් වැඩ ගන්න ඕනේ. ඒක පින්නපාත යනකොට වීදික වැටලා තියෙන ජරා වෙච්චි රිදි කෑල්ලක් දැකලා ඒ රිදි කෑල්ලේ පයෙන් පාගලා ඒකේ හොඳ කෑල්ල ඉරා ගන්නවා. ඒ කකුලෙන් ඉරාගන්නේ. ඉරාන කෝටුක දවටගෙන ගිහිල්ලා වතුර කඩක බැඳලා දීලා ඒක සුද්ධ කරලා සිවුරක් මහගන්න. සිවුරක් මහගෙන සාමාන්‍ය ගිහියෙක් දෙන සිවුරට වැඩිය උංගා කාංශංශ ජනකයි අර වගේ පාංශකුල සිවුරක්. මොකද කිසි කෙනෙකුට බැඳිලා නැන්නේ. Tamanට ඕන විදිහට තමන් මහාගත්ත ඒකට බුදුරජාණන්සෝයි සාමාන්‍ය ශූරක නීති දාලත් නැහැ. සාමාන්‍ය ශූරක කඩ පහට කඩ හතට ඒ වගේ ඔත්තේ ඉලක්කම් වලට තමයි මහන්නේ. නුවාව මෙහෙම තියෙන්න ඕනේ. ජංගීය කීවා මෙහෙ තියෙනවා. දෙන්න පාසිකුර පාසිකුරසෙත් මොකක්වත් නැහැ. මේ සාමාන්‍ය හැඩේ ජීුණත් ඇති මොකද ඒක බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලාගේ උතුම් සිවුරක් නේ. ඒ ගිහියෝ දෙන සිවුරු අතර පූජා කරන සිවුරු වල තමයි ওই දිග පායල ඔක්කොම මෙනුම් කිරුම් තියෙන්නේ. මේකේ පාරේ හම්බෙච්ච සිවුරු කැල්ලක්. ඒක ඇඳගෙන ඉන්නකොට එයාට තේරෙනවා මේක මේ තරම් ජරාසනකින් මං ගත්තේ මේක බුද්ධ චීවරයක් වටද පත්ලා තියෙනවා මං ඒක ඇඳගෙන තමයි මේ දානේ වළඳන්නේ පින්න පාත යන්නේ ඔක්කොම කරන්නේ මේක මේ අර නියතමානිකමේ අල්පේච්ඡතාවේ එහෙම නැත්නම් සන්තුට්ටි අප්පිච්චතා සන්තුතිතාවේ ඉහළම කෙලවනවා. ඒ සාමාන්‍යයෙන් මේ බටහිර ලෝකෙ මේ ඒ ගති ඇත්තෙම නැහැ. ඒක ඔක්කොම පහත් තුච්ච වැඩි ගති විදියට තමයි දක්වලා තියෙන්නේ. ඒගොල්ලන් ඕගොල්ලෝ තියෙන්නේ මාසෙන් මාසෙට ඇඳුම් මොස්තර වෙනස් කරන්න ඕනේ. එතන ස්ටයිල්ස් වෙනස් කරන්න ඕනේ. අරයට වැඩිය මගේ ඒවා පෙන්වන්න ඕනේ. දරුවෝ ඉන්න දෙමාපියෝ හොඳටම දන්නවනේ. ඒගොල්ලන්ට කිව්වොත් පස්සපැත්තේ කලිසමේ ඉල්ලකට අණ්ඩයක් දාගෙන පළයන් කියලා ඒව දැන් කරන කාලයක් නෙමෙයි. අපි කියන්නේ මේ පුකේట్ల කලිසම් පේනවායි කියලා. ඒ තරම් ඒවම තමයි ඇඳලා තියෙන්නේ. ඉතින් මං හිතියේ මම හිතේ රත්නපුරේ ඔය මේ ස්ටේට් එකේ ඒකේ හිටියේ එතකොට ආදිහිටි කියලා මහත්තයෙක් එයා තමයි ඒ වතු අධිකාරීන්ගේ සංගමේ ලේකම්. කතෝලික මිනිසයා. දරුව තුන් දෙනෙක් කියලා කොල්ල දෙන්නයි කෙල්ලයි. ඒ කොල්ල දෙන්නම රත්නපුර ඊට ට්‍රිනිටි කොලෙජ් එකට යනවා ඉගෙන ගන්න. බස් එකෙන් දොන්. ඉතින් ඕන මහත්තයාට හරි ඕනකමක් තියෙනවා. අඩුවන්නේ වත්තේ හන්දියට ආවට පස්සේ ඉතුරු ටික වාහනේ ගෙන්න ගන්න නෑ දළු ලෝරියේ ඉන්න ඕන. ආවට පස්සේ බයිසිකල් තියෙනවා හදලා බයිසිකල් පදින්න ඕනේ. නිවාඩු මාසෙම ඉරිච්ච සවත්තු මහ ගන්න ඕනේ. කලිසම් වලට පච්චිලා ගන්න ඕනේ ඔක්කොම කර ගන්න ඕනේ අම්මා හරි ආදරේ කතා කරන්න දෙන්නේ නැහැ ඒ තමයි රජර් ගහනවා හරියට වැඩ ඉතින් ඒ දරුවා හදුවේ එහෙම ඕනම දෙයක් කරන්න පහසුකම් තියෙනවා වාහනේ වත්තේ ලංකාවේ තියෙන ලොකම තේවත් අක්කර 3000 ගන්නක මම මාස 6ක පුරුදු කරා හැබැයි කෙල්ලට සලකනවා එයා දුවට සලකනවා අර දරුව දෙන්නට හදා ඒ දරුව හැදිලා තියෙනෙත් ඒ වගේ. එයා මමත් ගියා මමත් ඒ අක්කර එතන අඩි 3000ක විතර බැස්මක් බහින්න ඕනේ පුෂ් බයිසිකල් එකේ මම පල්ලෙහාට යන්න ඕනේ. එනකොට දල්ලොරිය උඩට එන්න ඕනේ. මගදී හම්බ වෙනවා ලොක්කයි වාහනේ කද්දාවට ලිෆ්ට් එකක් දෙන්නේ නැහැ. එක දවසක් මම දැකලා මම අහපාරේ ගියා යන්න ඊට පස්සේ නතර කරා. නැග්ගා. ඊට මේ ගහ ගහ පෙන්නන මේ ගහේ බොටැනිකල් ටර්ම් එක මොකද්ද? මේ ගස් දෙකක් අතර කොච්චර දුර තියෙන්න ඕනද? තේ ගස් වල කොච්චර දුර යන්න කම්ම මාව ප්‍රශ්න කරා. මා හරි ආසයි තුනා මේ වගේ පුද්ගලයෝ ඒ කියන්නේ වතු අධිකාරී කෙනෙක් කියවම හරීම පිළිවෙලකට ජීවත් නම් තර දරුවෝ දෙන්න හදන හැටි කොල්ලෝ දෙන්න අද ඉන්න කිසිම තාත්තා කෙනෙකුට අම්මා කෙනෙකුට ওই පෞරුෂත්වේ නැහැ අරුන්ට පුළුවන් තරම් සැප දීලා උන්ගේ ගුටි කරනවා ඒක නිසා මේ අර පිළිමැස පුරුදු කරන්න. බුදුජානනාංශය අපිට උපසම්පදා මාලකයේදී කියලා දෙන්නේ. අකරණීය හතරයි, කරණීය හතරයි. බුදුජානනාංශයේ ස්වාමිසොරම්මේ සුභ කියන මාලිකාව වලින් ඊට බහැලා ඇත්තේරියා කැලේක සිවුරේ ලාගෙන හැතපුණේ. අපිටත් කියලා දෙන්නේ මේ ශාප විඳන ප්‍රශ්න නැහැ. ඔබ ඕන දෙයකට ලෑස්තිලා හිටපන්. ඒක තමයි හරියට අර පාංශුකුල රිදිකැලක් හම්බෙච්චාම පෝ මේක ලී ගෑවිලා තියෙනවා මේක අසුචි ගෑවිලා තියෙනවා මේක පාංශුකුල කියන්නේ පස් ගෑවිලා තියෙනවා කියලා විශ්කරන්න එපා. ඒක උතුම් කරලා බෙල්ලා තියෙනවා ගිහියන් දෙන සිවුරකට වැඩිය. මහල දෙන සිවුරකට වැඩිය. ඒ ඔක්කොම ගෙත්තම් බන්නම් තමන් කරගන්න ඕනේ. ඉතින් ඒක අඳිනකොට සතුටක් ඇති වෙනවානේ. කවදා හරි ලෝක යුද්ධයක් ඇවිල්ලා ඔක්කොම විනාශ වෙච්ච දවසක අපිට ඔය කම්පියුටර්ස් නැහැ මේ ඔක්කොම ඉලෙක්ට්‍රොනික සිස්ටම් අප්සෙට් යනවා. අන්න එදාට ඉතුරු වෙන ඔච්චරයි. එක්කෙකුට දැපෙන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒ තරම් මේ සුඛෝපභෝගී දේවල් වලට පුරුදු වෙලා. ඒ තරම් අපි ආඝාත ප්‍රතිවිනය දන්නේ නැහැ. අපිට පොඩ්ඩක් නරක දෙයක් හම්බෙච්ච ගම විසිකල දාන්න. අපිට උන අවශ්‍ය බ්‍රෑන්ඩ් එකම ඕනේ, අවශ්‍ය කරන ප්‍රමාණයම ඕනේ, අවශ්‍ය කරන වේලාවටම ඕනේ. පොඩ්ඩක් එහෙම වෙච්ච ගම කේන්ති යනවා. ඒක නිසා අද අද પરම්පරාවේ දෙමාපියෝ ඊට දුක් විඳිනවා අර දරුවන්ගෙන් හම්බෙන දේ නිසා ඒක නිසා ඒ අන්දසේනරත්න බාල මහත්තයා කරපු සමීක්ෂණයක පෙන්ලා දීලා තියෙනවා අද අවුරුදු 25 55 අතර අද කියන්නේ ඒ කාලේ මේ රස්සාවල් කරන પરම්පරාවේ වයසේ කියන්නේ ලේබර් ෆෝස් එක අයිති වයස තියෙනවා නේද දස 55න් පෙන්ෂන් වෙන දැන් මම දැන් රටක් විතර වෙනවා. ඒ ඉන්න جوړුවක් ගත්තොත් නගරය අතහැරලා ගම අතහැරලා නගරයට ඇවිල්ලා හොඳ ගයක් හදාගෙන ඉතින් ඒ දෙන්න පුදුමාකාර මහන්සියක් වෙනවා මේ ගිත ගියරම් කරන්න කාර්යකර පෙට්‍රල් ගහගන්න අම්මයි තාත්තයි වරින් වර එනවා සැලකුම් ලබා ගන්න. නැන්දමයි මාමයි වරින් වර එනවා සැලකුම් ලබා ගන්න. දරුවෝ ගෙදෙට්ටුව බලනවා මේ එක්කෙනෙක්වත් සතුටු නැහැ මේ හම්බ කරන දෙන්න ගෙනත් දෙන දේවලට. දරුවෝ හිතනවා අපේ අම්මලා දාතර ඕනකමක් තිබුණා මට නිකන් එක්සර්සයිස් පොත් වෙනට මොනිටර් එක්සර්සයිස් පොතක් ගෙනත් දෙන්න තිබ්බා. මේ සාමාන්‍ය කාබන් පෑනක් වෙනුවට ඒ හොඳ ලොකු පෑනක් ගෙනත් දෙන්න තිබ්බා. මේ ඇඳුම වෙනුවට තව එකක් ගෙනදෙන්න බලන්නෙම මොනවා හරි බටර් පාරක් දාලා අර අම්මගෙන් තාත්තගෙන් මේට වැඩිය සැලකුම් ලබා ගන්න. <clears throat> අම්මා හිතනවා කොල්ලගේ මේ කොල්ලා ඉස්සර නම් මට හරියට සැලකුවා. දැන් මේ ගෑණියක් ගත්තට පස්සේ බලන්නකො මට ගේන්නේම නිකන් පරණ සාරි. හොඳ එක ගේන්නේ තාත්තත් හිතනවා ඉස්සර නම් එනකොට හොඳ රතු සුරුට්ටු මිටියක් ගේනවා දැන් නම් කළු සුරුට්ටු තමයි ගේන්නේ. ඒ දරුවා ඉතින් කසාද බඳගන්නේ. නැන්දම්මත් එමුණු මාමත් එමුණු. මේ ඔක්කොම යමපල්ලෝ වගේ. අරුන් සූර කණ්ඩම තමයි ඉන්නේ. මේ මේ රැකියාව කරන වයසේ ඉන්න මේ ලංකාවේ වැඩිම සීදීන සගණින් සිද්ධ වෙලා තියෙනවා ඒ වෙනකොට. මේකේ තියෙන මේකේ තියෙන අවාසනාවන්ත තත්ත්වය. ඒ දෙන්නට කිව්වොත් එහෙම සමීක්ෂණය තමයි මේ කියලා තියෙන්නේ. ඒ දෙන්නට කිව්වොත් ඕගොල්ලෝගේ සුභසිද්ධිය පිස ඕගොල්ලෝ විනාඩි 5ක් එක තැනකට වෙලා භාවනා කරන්න ඕනේ කියලා. ඒගොල්ලන් දෙක තීරුම් ගැනීම හැකියාවකුත් නැහැ, පිළිගන්නෙත් නැහැ. රැකියා ස්ථානවල තියෙන පුළුවන් තරම් සූරකණේක. ඔය අපිට කාර් එකක් දෙන්නේ, අපිට ටෙලිෆෝන් එකක් දෙන්නේ, අපිට පහසුම ඔක්කොම දෙන්නේ. මොකටද? සූරකෑම සඳහා පමණයි. අපි හිතනවා උසස් වෙන්න වෙන්න මේ ඔක්කොම ලැබෙනක. නමුත් ඒ මිනිස්යාටවත් තේරෙන්නේ ඒක විනාඩි 5ක් විවේක වෙන්නේ කියලා කියන තැන. සුමානකට විනාඩි 30ක්වත් පැත්ත කර කරපන්. නැත්නම් මාසෙකට දවසක් අයින් කරපන්. නැත්නම් අවුරුද්දකට සුමානයක් විතර කියලා භාවනා කරපන් කරන්න බෑ. ඒකල කියලා කියනවා පුළුවන් නම් ඒගොල්ලන්ට අඩු ගානේ මේ එනතින ස්ට්‍රෙස් එක නැති කරන්න පොඩි පොත් පිංචක් අච්චු ගහලා දෙන්න මේ ශාක්‍ය ප්‍රමාණයට. ඒකට ඒගොල්ලන්ට එක සාක්කුවේ දාගෙන ගිහිල්ලා පුළුවන් විචාරකී කියවලා බලන්න පුළුවන් මේ මේ තමන්ගේ අභිවෘද්ධිය තියෙන මේ සතියේ කියලා ඉතින් අපේ හිටපු සභාපතිතුමා ඒ කාලේ ඒ ආනාපාන සති පොත සාක්ෂි ප්‍රමාණයට අච්චු ගහලා බෙදලා දුන්නා. සල්ලි තියෙන කමට නෙවෙයි මේ මේ මේ අපේ මේ වැඩ කරන ජනතාව ඒගොල්ලන්ට ලැබීම් පිණිස. තමන්වත් හිතන්නේ විනාඩි 5ක් තමන්ගේ අභිවෘද්ධිය පිණිස මේ ජීවිතේ ගත කරනවා කියලා. මොකද මේක කොන්සියුමරයිසේෂන්. එහෙම නැත්නම් මේ පාරිභෝගිකත්වය. ලැබෙන padiyamadī මේකේ තියෙන මකර රැළට කැවිල්ලන්ට කොච්චර කෑවද කොච්චර ඇඳුම් ජාති දුන්නාද කොච්චර දේවල් ගෙනත් දුන්නාද මේ ලොකු එක නැද්ද මේ ධාවල් බ්‍රෑන්ඩ් එක නැද්ද කවදාන මුන් මේ ලුණු වතුර බොන්න වගේ සන්තෝෂ වෙයිද එයනෝ බනෝට මේ විශිකල තියෙන රෙදි කෑල්ලකින් කඩ කපලා අරගෙන කුණු පැත්තකට දාලා පාංශු කූලයක් අඳින කෙනා අමුතුම ආදර්ශයක් තමයි පෙන්නන්නේ ඒක උත්කෘෂ්ඨ දෙයක් නේ. ඒක බුද්ධ චීවරේ. දැන් අද ගත්ත බාසුකාජී තිනගේ වචී සුචරිතය හොඳ නැහැ සමාචාරය හොඳ නැහැ කාය සමාචාරය හොඳයි. يعني මිනිස්සයා හොඳයි හැබැයි කතා කරන හරි සරට. කාටවත් නම්බු කරන්නේ නැහැ. හරි සරයි. ඉතින් ඒකකටත් පේනෝනේ හරි අමාරුයි කියලා ඇත්ත එක පෞල් කණ්ඩ හෝ පෞල් සමිතියක ඉන්න හෝ සභාවක ඉන්න හෝ බස් එකේ යන්නවක්වත් එතකොටත් හිතෙනවා පැත්තකටම කරලා දාන්න. නමුත්තර යම් වෙලාවක කාය සමාචාර හොඳ නැති වචී සමාචාර නෑ කාය සමාචාර හොඳ නැති වචී සමාචාර හොඳේ කරත් එක හැසිරෙච්ච කෙනාට පස්සේ තේරෙනවා මම මේ අභ්‍යාස පන්තියේ පළවෙනි අභ්‍යාසය කරලා තියෙනවා මගේ ක්‍රියාකාරකම් නම් හරි නෑ වචන හොඳයි ඒ සමන් දැනගෙන යත් එක්ක ඇසුරු කරලා දැනගන්නවා මේ පුද්ගලයාගේ තියෙන හොඳ ටික විතරක් කරගන්න. අර හදන්න යන්නත් එපා කතන්දර ගොතන්නත් එපා අහන්න යන්නත් එපා. ඒසොට කුණු කන්දල් හම්බෙයි. අර හොඳ ටික අරගන්න. ඒ පාඩම ඉගෙන ගත්ත කෙනාට අද කියලා දෙනවා. මේ වචන හොඳ නෑ. හැබැයි ක්‍රියාකාරකම් හොඳයි. සතුන් මැරීම කරන්නේ නෑ. සතුන් මරන්නෙත් නෑ, මරවන්නෙත් නෑ, මැරෝදෙන් ජීවත් වෙන්නෙත් නෑ. කරකම් කරන්නෙත් නෑ, කරවන්නෙත් නෑ, කරෝදෙන් ජීවත් වෙන්නෙත් නෑ. කාමීත්‍යචාරය කරන්නෙත් නෑ, කරවන්නෙත් නෑ, කාම කාමීත්‍යචාරේ කරලාගත්ත ජීවලින් ජීවත් වෙන්නේ නෑ. මේක තමයි ආජීව අත්තමක සීලය කියලා කියන්නේ. ආජීවයේ වශයෙන් බැඳලා තියෙනවා. හැබැයි වචනවල නම් නෑ. හොස්ස ළඟින් බැස යන්න බෑ වචන කතා කරන්න. ඒකට බුදුරජාණන් වහන්සේ නෑ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ මිනිස්යාට එවැනි මිනිස්සෙකුට අපි කොහොමද මේ ආඝාත ප්‍රතිවිනය කරන්නේ? දකින්නකොටම ගන්ධස්කාරයි. කට ඇරියොත් අර මොකෙද්ද මාළුවේ කට ඇරියවා. හරිම ගඳයි. කාණු කටා කියලා කියන්නේ. ඒ වගේ කෙනෙක් දැක්කොත් අපි කොහොමද ආඝාත ප්‍රතිවිනය කරන්න කියලා ඒකට සාරිපුත්තු සාංශ මතක් කරන්නේ මිනිස්සෙක් කෙනවා ඒ දියකඩක් ගාවට පිපාසිතයි හැබැයි ඒකේ පිත්ත කබල සල්බීනියා වැවිලා බැලුව බැලමට පේන්නේ තනකොළ පිටිනියක් ආවේ එහෙම නැත්නම් ඒකේ පෙඳ පාසලින් වැහිලා ඒ වුණාට ඒ මනුස්සයාට පිපාසිතයි බලපුවහම පේන්නේත් නෑ මෙතන මේක පේන්නේ මේ එයාපෝට් එකක් ආවා මේ ප්ලේන්ස් බස්සන් හදපු එයා ඒක තමයි ඇත්තටම සල්විනාගෙන් නම් වැවි ලංකාවේ ඒකට තමයි යුද්ධ කාලේ විශාල වැව් වලට මේ තන නිල්ල කියනවනේ පිටරට එන බෝම්බ දාන්න එන ආයතනතර බස්සනවලු මේක මේ රන්වේ එකක් කියලා. ඒ යුද්ධ කාලේ බාලා තියෙන දැන් තාමත් සල්විනා ලංකාවේ තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් ඇවිල්ලා බලනකොට ඒකේ පේනවා පිටපැත්තේ මෙහෙම තනකොළ තිබුණාට පොඩ්ඩක් එහෙමයි කළොත් අතින් එහෙමයි කරොත් යට තියෙන ඉතාම පිරිසිදු වතුරක් දෝතින් අරගෙන බොන්න පුළුවන්. හැබැයි කාටවත් බැලුවට පේන්නේ නැහැ. මොකද පේන්නේ එක යායට තනනිල්ල තමයි තියෙන්නේ. පෙන්ද පාසි වලින්, සල්බීනිය වලින් බැහැලා. ආන්නේ වෙලාවක ඒ මිනිසයා පිපාසාව නිසා මේක වතුර නැහැ කියලා හිතන්නේ නැතුව පොඩ්ඩක් පවුරු ගාලා වතුරේක අරගෙන බොනවා. ඉතින් මේ වගේ මේ නිදර්ශනයේ සර්වචන් ආංශේ පෙන්නනවා නීවරණ ධර්මත් එක්ක වැඩ කරනවා. අපි මේ වගේ තැනකට ආවට පස්සේ අපිට සතුන් මරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ කාමීත්‍යචාරය කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ නේ. වරකමක් කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ නේ. මොකද අපිට කායි හරි දෙයක් කාණ්ඩ දෙනවා, පුදිය ගන්න තරම් හදලා දෙනවා. ඉතින් අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා අපි අතින් කාය දුස්චරිත මෙතෙන්දි වෙන්න වෙලාවක් නැහැ. ඒකෙදී මේ අනික් භාවනා මධ්‍යස්ථාන වලට යන අයත් එක්ක අල්නකොට නිසන්වනේ නැහැ. හරි සතුටු වෙනවා. මේකෙදී පවක් කරන්න ඕන වුණත් කායික වශයෙන් කරගන්න වෙලාවක් නැහැ. මොකද හැම කෙනාම බලාගෙන ඉන්නේ තියෙන කාලවලට හැටි වැඩ කරන යනකොට සතු මරවර ඉන්න වෙලාවක් නැහැ. වරකම් කරන්න වෙලාවක් නැහැ. කාමීච්ඡ ජාල කරන්න වෙලාවක් නැහැ. හැබැයි ඒ කියන්නේ මේ වීතික්‍රමණය වෙන්නේ නැහැ. සතුන් මැරීමට අවස්ථාවක් තිබුණත් අපි ඇති ඒ උල්ලංඝනයක් වෙන්නේ නැහැ. වීතිකම් භූමියේ කෙලෙස් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් වචන කතා කෙරුවොත් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරන SMS කරන දේ slowly mindfully silently කරන්න. නැවතිල්ල කරන්න සතියෙන් කරන්න නිහඬ බව රකින්න. තමන්ගේ නිකුත් වෙන ශබ්ද ගැන පොඩ්ඩක් බලන්න. දැන් මෙහෙදි සිද්ධ වෙන අකුසල් ශේරම සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ ඉඳ තියෙන්නේ වචිද්්වාරෙන් තමයි. ඉතින් කතා නොකර හිටපන් ඉවරයි. ඉතින් ඒක ඔය හිතන තරම් ලේසි නෑ. සමහරෙකුට එහෙම දවස් 7-8 එක දිගට කතා නොකර හිටියොත් මොළයට එන ෂොක් එක නිසා ආය මුළු ජීවිතේම කතා කරගන්න බැරි වෙනවා. මොකද ඒ තරම් දවසකට කතා කරනවනේ. මෙහෙම ඇවිල්ලා එක පාට කතා නොකර හිටපන්. මම නිල්ලඹේ ඉන්න වෙලාවේදී මට හම්බුණා මම ඒකට සත්සව කරන කාලේ ඇනුවල් ලීව් කියලා අපිට හම්බෙන දවස් 14ක්. ඉතින් ඒකට සතියන්ත දෙකක් විතර අහු වෙන ඔක්කොච්චාම 20 පයින්නවා. ඉතින් මං ආපු ගමන් ගෙදර ගෙදෙට්ට යන්නේ නැතුව කෙලිම නිල්ලඹ ගියාම මට හම්බෙන අවුරුද්දකට සැරයක් ඒ වගේ කාර්යයක් ඉතින් ඒක හරීම නිල්ලඹ නිකන් අපේ ගෙදර වගේ යනවා. යනකොට හිටියේ අඩි 6ක් විතර දැලන්ත සුද්ධියක්. තැනක වැඩි හිටියේ නෑ. ඊට පස්සේ මං කිව්වා මෙහෙමයි මං ආවා. මට නතරන පොත තියෙනවා ගිහිල්ලා මේ ඔබට ඕන නම් බිලක් දාපන් කිව්වා. එදාට රුපියල් 20ක් ගන්නවා දවසකට. ඩොලරකේ ගාන රුපියල් 20යි කාලේ. ඉතින් දාලා මං ගිහිල්ලා වන්න පහ කාමර තියෙනවා ඔබට ඕන කාමර කරපළයා ඕන බෙඩ් ෂීට් එකක් ගනි හිටපන් කියලා මට පහසුකම් ටික දුන්නා. ඉතින් ඒක නිකන් පුදුමාකාර මේ මේ ලොකු තනකොළ පිටිනියක් හම්බුනා වගේ සෙල්ලම් කරන්න. ඉතින් මම අන්තිමටම දවස් ගානම හිටියා. ඉතින් උදේට හම්බුනා ලුණු කැඳෙක්කුයි සෝයා මේ කුඩු වගේකුයි කැඩිච්ච සෝයා බිස්කට් වගේකුයි මොනවා හරි ටිකක් හම්බෙන්නේ හරි රසයි. බඩගින්නේ නින්නේ දවල් තාම් වෙනවා රතු ආලුයි චොචොයි මේ බටුයි. අනිත් දවසේ බටුයි රතු ආලුයි චොචොයි. ඊට පස්සේ දවසේ චොචොයි බටි ආලු රතු. හොද්දට කන. ඉතින් කාලා ඉඳලා මම අන්තිම දවසේ ගියාට පස්සේ මේ මං කොහමද යන්න හදන්නේ කියලා. අර ගෑණි හොම්බ දික් කරගෙන ඉන්නවා දෙල්ගෙඩිය වගේ මයිත් එක්ක කතා කරන්නේ. ඉතින් මං නිකමර කිව්වා මං සල්ලි ටික දාලා පෙට්ටියට දැම්මා බිලක් දුන්නයි කියලා. මොකුත් නැහැ. ඊට පස්සේ මං උඹට කරපු වැරද්ද මොකක්ද කියලා මමයි. මං මට මොකක්වත් නැහැ. මේ දවස් ටිකේම කතා කරන්නේ අපි දෙන්න විතරයි මේකේ හිටියේ. මට ඊට වෙදී දඬුවමක් නැහැ කිව්වා. අපේ තාත්තා බරපතලම දඬුවමක් මට කරදර කෙරුවොත් තාත්තා කරන්නේ ගල්ලගුරු කාමරයට දාලා කෙදර කට්ටියට කරන කතා කරන්න එපා කිට කියලා. මට ඒක මරණ දඬුවම වගේලු. දැන් උඹ ගෙම්විත් ඒ ටික තමයි කිව්වා. ඉතින් මං කොමේ ගිහේ ඉන්නකම් මම ඉතින් වත්තේ සුපිරින්ටෙන්ඩන්ට් මගෙන් ඉන්නේ කතාවම තමයි. ඉතින් එහෙම එකක් නැහැ කිව්වා. නෑ මට ඒක හිතා ගන්න බෑ කිව්වා. ඔබ නිතරම තනියම වැළඳුවේ තනියම කටයුතු කෙරුවේ මේ කතා නොකර සිටීම මට කරපු ලොකුම නිග්‍රහය කියලා. ඒ වගේ තමයි අපි මේ ගෙවල් දොරවල් ඉඳගෙන අයියා වෙලා අක්කා වෙලා මුතුන වෙලා නඩේ ගුරු වෙලා කෑකොස් සංගහගෙන ඉඳලා මෙහාට පස්සේ කුක්කා වෙලා කික්කියක් වෙලා ওই දෙන දෙයක් කාලා කැටි අරන් කියලා පොඩිමේ බත් කාලා ඉන්නකොට ඊට ගෙදරට යන්න කෙනෙක් වගේ ඒ කතා නොකර සිටීම දරන්න බෑ. ඉතින් මේක බුදුජානනාංශය පෙන්වන්නේ මේ ආඝාත දුච්චේ පටිවිනේ සූත්‍රයේ වගේ තමයි අපේ හිතේ එන නීවරණ ඒ තීන මිද්දේට පෙන්වන්නේ පාෂි බැඳිච්ච ජල කඩක් වගේ දැක්කොත් කාට හරි පේන්නේ මේක වියලි භූමියක් කියලා. හැබැයි බැලුවොත් කලයක් ගෙන්න වතුර ගන්න කියලා බැලුවොත් එහෙම වතුර ගන්න පේන්නේ නැහැ. නමුත් එහෙට මෙහෙට කෙරුවොත් පොඩ්ඩක් කලෙන් එහාට මෙහාට ගෙරුවොත් අර පාසිය හිමේ වෙනවනේ. ඒසොර කලිය ඔබල වතුරක් ගත්තොත් අදී තියෙන හොඳ පිරිසුදු වතුර. අර එහෙම කරපු එකෙන් වතුරක් ගන්න පුළුවන්. ඊට පස්සේ තුන් පැය කාලයකට ඊට පස්සේ තා මිනිස්සෙක් ගියයි කියලා. ඒකට ආයෙසද පාසියලින් වෙහිලා තියෙනවා. එයාට පේන්නේ ඉස්සල මිනිස්සයා වතුර ගත්ත දන්න කොතනද කියලා. ඒ වගේ තමයි අපේ තියෙන මේ චීන මිද්‍ය චෛතසිකය භාවනා කරගෙන යනට එනවා සම්පූර්ණ වහයලා ගන්නවා. කම්මැලි හිතෙනවා. එපා වෙනවා. නීරස වෙනවා. සතිය ඇත්තෙම නැහැ කියලා හිතනවා. කම්මැලි බුබ්බඩ නීරස එපා කරපු ශරීර හොරකමක් තමයි ඇති කළ දෙන්නේ. නැත්නම් ඔක පොඩ්ඩක් එහෙම කරලා බැලුවොත් යට තාමත්ම ප්‍රවාසර හිතක් තියෙනවා. ඉතින් කාටවත් හිතෙන්නේ නැහැ මේ මේ නිදිමත පොඩ්ඩක් කඩලා නිදිමත හරහා බැලුවොත් යට තියෙන පිරිසුදු වතුර නිදිමත ආපහු හිතෙන්නේ පොඩ්ඩ නිදාගත්තා නම් හරි. නැත්නම් නිදිමත නොඑන්න කඩති කරුවොත් හරි. ඒක ආඝාතයක්. නිින්දත් එක්ක තියෙන ආඝාතයක් බැඳිච්ච තරහ. නමුත් අපි දන්නවනම් මේ භාවනා කර කර ඉන්නකොට නැත්නම් අපි මොකද සත්‍ය පිහිටුපිට ඉන්නකොට එහෙම නැත්නම් සක්මන් කරනකොට එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්නකොට ඔය ද්වේෂයයි කාමයයි දෙක අඩු වෙන්න පටන් ගන්නවා. මොකද අපි ගැටීම් ඇති කරගන්නේ නැහැ ඒ වගේම විශාල ඇලීම්නුත් නැහනේ. මේ රාගයයි ద్వේෂයයි අඩු වෙනකොට නැත්නම් හිතේ අඩු වෙනකොට ඒ බව දක්වන ලකුණ තමයි නිදිමත කියන්නේ. ඒක මෝහේ. ඉතින් අපි හිතනවා ඊට පස්සේ භාවනා කරලා දාලා යන්න ඕනේ මේක මල වාතේ කම්මැලි එපා වෙනවා නීරසයි ඒකාකාරී හරිම මුස්පීන්තු ගතියක් තමයි පේන්නේ කාට හරි කමටහන සුද්ධ වුණා නම් කාට හරි කමඨාන් සුද්ධ වෙලාදී කියන්න පුළුවන් වුණොත් අදත් එක්කන දෙන්නේ කියලා තිබුණා. මට මේ විනාඩි 25ක් යනකොට එපා වෙනවා. කම්මැලි වෙනවා. කොච්චරද කියනවා කොච්චරද කියන මේ සක්මන් කරනකොටත් නිදිමත එනවනේ. මේ ක්‍රියා ශක්තිය තියෙන කොටයි. මේක හුඟ කෙනෙක් ලියන්නේ මේකල්ල හිතන මේක මට විතරයි තියෙන්නේ. අනිගොල්ලෝ ෂෝක් එකට භාවනා කරනවා. ඒ වෙලාවේදී නිදිමත වේගෙන එනකොට කවුරු එක හැක් කරලා බැලුවොත් අම්මලා එක්කොමලා කට්ටිය සෝවාන් වෙලා වගේ මට විතරයි නිදිමත එන එක හැක් වහගන්න ආයෙත් ආයෙත් කෙරේ. සක්මන් කරනකොටත් ඔය කොච්චර කෙරුවත් ගිය ගහක් බලන්න ඵලයන් කියලා වටපිට පොඩ්ඩක් බලනකොට අරුන් ඊ ගහ වගේ සක්මන් කරනවා මට විතරයි මම මේට යනවා මේට යනවා වම තියෙනකොට දකුණ යන්නේ දකුණ තියෙනකොට වම යන්නේ වම කියලා මෙනෙහි කරනකොට දකුණ කියන්නේ ඇයි මේ අංජබදන්නේ ඔළුව හෙද්ද විශේෂ අප්සෙට් ඉතින් ඒ කවුරුවක්වත් මේක කියන්නේ කවුරුවක්වත් කියන්නේ නමුත් මේ කතා කරන්නේ අපි නීවරණයක් ගැන ඔය නීවරණ ගැන නොදැන ඔය නීවරණ ඉක්මන් නැතුව නිවරක් නැහැ. ඒ නිසා මේ අනිවාර්ය වැදගත් අමුත්තේ. මේ වැදගත් අමුත්ත එනකොට කරන්න තියෙන දේ ඉදිරියට ගිල බුලත් අතක් දීලා බාරගෙන එයාට කියලා විත්තපටිය කපවගෙන මේක විරුද්ධ කරගන්න ඕනේ. යුත කරන්න නම් ඒ භාවනා කරනට ඇති වෙන මේ වෙහෙස කරගතිය නැත්නම් ඒකාකාරී ගතිය, නිදිමත ගතිය, කම්මැලි ගතිය. ඒකට තාක්ෂණික වශයෙන් වචන වශයෙන් බුදු ජානකී යොදලා තියෙන නිබ්බිදාව කියලා. එමෙතන විරාගය කියලා. අපි අපේ අපි අපේ පාරිභාෂික શબ્දමාලාවේ දාගෙන තියෙන්නේ පිළිවෙල නැති වෙලා යන. අක්‍රමිකතාවයට එනවා. ඔක්කොම නිකන් ජෑම් වෙලා යන්න පටන් ගන්නවා. අපි සැලඩ් එක කියලා කියන එකට. එහෙම නැත්නම් අපි කියනවා දොදොල් වෙලයි කියලා මේ ජීලියක් බාටපත් වෙලා වගේ. දැන් ආස්වාස් ප්‍රසවාස වෙන් කරගන්නත් බෑ. මෙනෙහි කරනවද නැද්ද කියලා දන්නෙත් නෑ. නිතිද නැද්ද කියලා කියන්නත් බෑ. මොනම දෙයකවත් සීමා මරියාදාවල් නෑ. එහෙම නැත්නම් ඔක්කොම නිකන් අර 40 ඇඳිලට අහු වුණා 60 ඇඳිලට අහු වුණා වගේ ඔක්කොම මට ගෑවිලා යනවා. ආන ඉතින්ද යනකොට මේ භාවනාව ඊගා මට්ටමට යන්න ඉස්සලා ඉන්න සුරදූතිය. එහෙම නැත්නම් සිරි දෙව්දුවක් කියලා. මේකට සූදානම් ශරීරයෙන් යන්න ගියා නම් ඒක නා දැනගන්නවා මේ ප්‍රධාන අකුසල් දෙක නැති වෙච්ච වෙලාවක තමයි මේ එපා වීම එන්නේ. සංසාර කියන්නේ ආශාව. සංසාර කියන්නේ රාගේ. සංසාර කියන්නේ අරමුණෙන් අරමුණට පැන පැන පැන පැන යන ගතිය. දැන් මේ විරාගය කියලා කියන්නේ කොයි අරමුණට පෙන්නත් ආස්වාදයෙන් ප්‍රසවාසයට පෙන්නත් ප්‍රසවාසයෙන් ආස්වාදයට පෙන්නත් ඉඳගෙන ඉඳාය තක්මනට ගියත් දිගටම තියෙන්නේ කම්මැලි ගතිය. දිගටම තියෙන්නේ පාසි බැඳිච්ච ගතිය. දිගටම තියෙන්නේ නීරස ගතිය. ඉතින් ඒකකට පේනවා අනික් මිනිස්සුම ලස්සන ජීවිතය සන්තෝෂයෙන් ගත කරනවා මම විතරක් නිකාම නිකන් තපස් අපිස් ජීවිතයක් මං ගත කරන්නේ කියලා. ඉතින් අපිට ඕන වෙලාවක අර ලෝකෙට යන්න පුළුවන්. ඒක තමයි කාම ලෝකය කියන්නේ. මේ අපි තපස් ජීවිතය ගත කරනවා නම් අපිට තව රූප ලෝකෙම තව ටික වෙලාවක් ඉන්න පුළුවන්. කම්මැලිකමත් එක්කම මේ කම්මැලිකම තියෙද්දි නැත්තම් නීරසකම තියෙද්දි එපා වීම තියෙද්දි පටිඝය තියෙද්දි හුස්ම වැටෙනවා නැද්ද කියලා බලන්න. එතකොට හුස්මේ හැසිරීමේ විශාල වෙනස්කම් වගේක් වෙලා තියෙනවා. මොකද්ද වෙනස්කම් දැක් ගන්න පුළුවන් නේ සාමාන්‍යයෙන් මේ වගේ සබාවක බණට කියන්න පුළුවන් වෙන්නේ ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස නැති වෙනවා ගොරෝසුකම අඩු වෙලා ආස්වාද ප්‍රසවාස දෙක නිකන් සුකම තත්ත්වයටපත් වෙනවා ඒකම ආස්වාදයේ ප්‍රසවාසයේ එක්ක නිකන් කලවම් වෙන ගතියක් ඉස්සර කළු සුදු තිබුණානේ ආස්වාසේ සීතලයි ප්‍රසවාසයේ උණුසුම් ආස්වාසේ නාසිකාග්‍රේ වටින්නේ ප්‍රසවාසයේ නාසයේ උඩ පැත්ත විතරයි වැටෙන්නේ ආස්වාසේ දීඝයි ප්‍රසවාසයේ කොටයි කියලා ඒවට අත්‍යන්ත ලක්ෂණ, සලක්ෂණ, එහෙම නැත්නම් ඉන්ට්‍රින්සික් කැරක්ටරිස්ටික් තියෙනවා. එතකොට සාමාන්‍ය හිත උනන්දු. ඉඳගත්ත කමන්නේ. නමුත් මේ අතර වෙනස්කම් අඩු වේගෙන ඒක දෙක මර්ජ් වෙන්න පටන් ගන්නවා කලවම් වෙන්න පටන් ගන්නවා මේ වෙනසත් එක්ක තමයි රාගය අඩුවීමත් ද්වේෂය අඩුවීමත් වෙලා මේ නිදිමත නැත්තම් මෝහය එන්නේ මේකෙන් එහාට යන්න දෙන්නේ නැහැ මාය අපිට උන්ව නැගිටලා බලයන් යන්නේ දැන් ඉතින් ඇත් භාවනා කරා ඔහොමත් භාවනා කරන්න පුළුවන් නේද දැන් ඒ පායලානේ තියෙන කියලා දන්නේම නැහැ සල්ුව ගසාවෙන්ම ගියා යන්නේ ඒකත් නෙවෙයි මෙතන මේ විශේෂයෙන් මතු කරන්නේ ඒක කියන්න හිතෙන්න ඕනේ කියන්න හිතෙන්න ඕනේ මම භාවනා කරනකොට දැන් මේ ඉනකොට අපි පැයක් භාවනා කරනකොට අනික් කට්ටිය තනි ඇහෙන් බල්ලා හරි වෙනවනේ අනිකුන් දෙනවා ගේම මට විතරයි බැරි කියලා හරි gedara ඉඳගෙන කරන්නකෝ මේ වේපසයඩෝ කියනවා නිදා ගන්න ගිහිල්ලා ඇඳ හදලා කොට්ටෙත් තියලා භාවනා කරන පොඩ්ඩක් කරනට ඒ ඒකම අවුරුදු 20ක් විතර භාවනා කරලා තියෙනවා හැමදාම නිදා ගන්න යන්නේ භාවනාවෙන් තමයි කියලා කියනවා. හැබැයි කොට්ටේ හදලා ඇඳ හදලා තමයි භාවනා කරන්නේ. එහෙම වැටෙනවා දෙය ගන්න. කවදාකවත් මේ කඩේම පණින්නේ නැහැ. පණින එක තපසක් කියලා හිතන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ දීලා තියෙන අභ්‍යාස පන්තියක් කියලා හිතන්නේ නැහැ. ඒක සාරිපුත්‍ර සාංශලා අපිට පුරුදු කරපු එකක් කියලා හිතන්නේ නැහැ. අපි දන්නේ නිින්ද කියන්නේ කාලකන්නිකම. එපා වීම, නීරසකම. ඒ නිදර්ශනේ විතරයි මම ගත්තේ මේ අගතවටි විනය සූත්‍රයෙන්. ඒක හරියට ඒ පාසි බැඳිච්ච, සෙවල බැඳිච්ච ජලකඩක් වගේ. ගියාට වතුර තියෙනවා. දකින්නේ නැහැ අපි. අපි හිතමු මේ බණ තේරුණා කියලා කාටයි. අපි හිතමු දැන් මම තදුනගෙන තිබ්බයි කියලා මට විනාඩි 20 30 යනකොට ලෙඩක් දුකක් කරදරයක් සද්දයක් හිතවිල්ලක් නැත්නම් තමයි නිදිමත වෙන්නේ. ඒකත් හරිය වටින දෙයක්. අපි දන්නේ දත එකක්මක් තියෙනවනේ කියලා. ආපෝ භාවනා කරන්න බෑපා. දත එකක්ම. ඉඳගත්තත් නිින්දක් එන්නේ නැහැ. අය දතේටද තියෙනවා. නැත්නම් කොන්ද එක පැත්තක් අමාරුයි. ජග් ගාලා අනම්මනම් කරලා වාඩි වෙනවා. අනියානපාන දිහිත යන්නේත් නැහැ මේ මේ අඩේට වාඩි වෙලා හැබැයි නිදිමත නැහැ. දැන් දිගටම ද්වේෂය තියෙනවා. එහෙම නැත්නම් හුදුට ආනපානෙට හිත යනවා මේ ආස්වාසය මේ ප්‍රසවාසය මේ මුල මේ මැද මේ අග කියලා පේන වෙලාවේ ඔය ආස්වාද ප්‍රසවාසය පිළිබඳ තද කැදරකමක් කියනවා. ඒකට අපි කියනවා ආස්වාසය ආස්වාදයක් වෙන වෙලාව. ඒකෝට නින්දෙන්නේ නැහැ. ඔය මොකක්වත්ම නැතුව තද බල රාගෙත් නැතුව තද බල ද්වේෂයක් නැති වෙලාවේ මේ නින්ද එන වෙලාවේදී මේ යෝගාවචර ලෑස්තිලා ගියයි කියනවා. මේක එනවා මම මෙතිකල් සංසාරේ බුදුරු අනන්ත දැකලා ඇති අනන්ත පරියන්ක ගහලා ඇති හැමදාම මෙතෙන් ඩාපුවාම අපි ගේම අතාරිනවා අභ්‍යාසය අතාරිනවා අද මම පොඩක් වෙලා යන්න ඕනේ කියලා ගියොත් ඒකේ ඒ ඒ ඒ ඒ කම්මැලිකම ඒ හුස්මකේ හුස්මචිනාර සුවිශේෂ ලක්ෂණ නැතිවීම ගොරෝසුකම අඩුවීම එක සැරේ වෙන්නේ නැහැ විදර්ශනා ලෝකේ කවදාකවත් ඇක්සිඩන්ට්ස් නැහැ විසස්සනා ලෝකේ කවදාවත් හදිසි අනතුරු නැහැ. දෙතුන් සැරයක් බිල් එක ගහලා තමයි වැඩේ කරන්නේ. නිදිමතක් එකපාරට එන්නේ නැහැ. නිදිමතේ එන්නේ ඉස්සල්ලා නිදිමතේ පූර්වාංගම ලක්ෂණ පුබ්බ නිමිත්ත පුබ්බ කර්ණ එනවා. ඒ පුබ්බ කර්ණයට ඉස්සල්ලා හොඳට භාවනා වෙලක් තියෙනවා. ඒ නිසා හොඳට භාවනා වෙන කෙනාට විතරයි මේ විදිහට අරමුණ එපා වීම සහ නිදිමත කියන කාරණා දෙක එන්න පුළුවන්. එන්නේ භාවනා හරියන්නේ නැති විදිහට වාඩිලා ඉන්න බැරි බණක් ආව නැති කෙනාට මොනක්වත් වෙන්නේ නැහැ. යාර තින්නේ නිකන් උඩත් කටු බිමත් කටු කටු කොහලක ඉන්නවා වගේ. නිසා හොඳට භාවනා එනවනම් ඒක අනිවාර්යයෙන්ම නිදිමත එන්න පූර්වංගම ලක්ෂණයක්. හැම හොඳ දෙයකම නරකක් තියෙනවා. නමුත් මම කමට අනුසුද්ධ වෙලා ගිය කෙනෙක් නම් අර විදිහට කම්මැලිකම එනකොටම එයාට පූර්වංගම ලක්ෂණ පේන්න පටන් ගන්නවා. මොකද්ද පූර්වංගම ලක්ෂණ? ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනස අඩු වෙගෙන යනවා. ආශ්වාස ප්‍රශ්වාස දෙක අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩුයි යඟට එතකොට. එතකොට ගන්න හුස්ම ආරාර දීර්ඝ හුස්ම කෙටි හුස්මක් බවට පත් වෙනවා. ඒක ਸਰවඥාන්සේ සතිපට්ඨාන සූත්‍රයේ ශ්‍රීමක දේශනාවේ තියෙනවා. දීගං වාස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති ඒත් එක්කම කියනවා රස්සං වාස සාමේ අස අස අසසන්තෝ අසදාමීති පජානාති රස්සං වපස්සසන්තෝ රස්සං පස්සසාමීති පජාන. භාවනා කරන යනකොට මේ දීර්ඝ හුස්ම කෙටි වෙනවයි කියලා කියන්නේ ඉස්සලා හයියෙන් හුස්ම ගන්න පස්සේ හිමීට හුස්ම ගන්න කියන එක නෙමෙයි. ගොඩනෙක් කියනවා හයියෙන් පටන් ගන්නකොට නයි පිඹිනවගේ හොස් හොස් ගාලා හුස්ම ගත්තා ඊගාට මම හිමීට හුස්ම ගත්තා. හැබැයි ඉඳලා හිටලා දිග හුස්මක් යනවා මොකද ඒගොල්ලෝ තටමනවා මේ හුස්මත් එක්ක. එහෙම නැත්නම් ෆෝස් බ්‍රීදින් කරනවා. ඒ මොකද අර පොත අනුකරණය කරන්නේ. ඒකක් නෙමෙයි මේ කියන්නේ. භාවනා හරිනම් හුස්ම කෙටි වෙනවා. ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස අඩු වෙනවා. මේක දිහා බලන්න තියෙන මොටිවේෂන් එක. අර සිද්ධි බහුල දෙයක් දිහා තමයි අපි බලන්න කැමති. එහෙම නැත්නම් නිකන් ඔය ඒක බොඳ වෙලා තියෙනවනම් අපි ලස්සන දියසායන චිත්‍රයකට ස්ප්‍රේ පාරක් ගැහුවත් වතුර ඔක්කොම නාරු බහිනවා ඇද වෙලා බොද වෙලා යනවනේ. එතකොට මේ චිත්‍රය වටිනාකමක් නැහැ. අර ලස්සන දියසායන චිත්‍රේ බෝඩර්ස් හොඳට තියෙනවනම් මාජින් තියෙනවනම් ඒක තමයි රහස් සංසාරය කියන්නේ. මේට ස්ප්‍රේ එකක් ගන්න වතුර පාරයි. එතකොට මේක බොද වෙලා බින්දු හැදිලා නාරු බහිනකොට වටිනාකමක් නැන්නේ. මේක මේ බලානින් දැද්දි සිද්ධ වෙනවා. තමන් මේ බලන ආස්වාද ප්‍රසවාස දෙක තනියම හිට ගන්නවා ඉතල ආස්වාස කියන මන් නම් ප්‍රසවාසය නෙවෙයි කියලා. ප්‍රසවාස කියන මන් නම් ආස්වාසය නෙවෙයි කියලා. නාටික වෙලා කරනකොට අදාහ ගන්න බැරි තරම් දෙක අතර වෙනස ඇති වෙනවා. ඉතින් පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ කියනවා කඩේක විකුණන තියෙන සුදු හල් මිටියක් බලන්නේ කියලා. එහා පැත්තේ තියෙනවා කහමිය කහකුඩු මිටියක්. මේක කියනවා සුදු හාල් සුදු පිටි හාල් පිටි කහ පිටි තියෙනවා මේ දෙකේ පැහැදිලිවම සුදු හාල් කියලා කියන්නේ කහ කහ පිකුණු නෙවෙයි කහ කියන්නේ සුදු පිටි නෙවෙයි මේ දෙක එකට කලවම් කරුවාට පස්සේ දැන් මේකට මොකද්ද කියන්නේ කියලා හොඳ ගානට 50 50% දාලා කලවම් කරන්න ඕන ඒ අපි ෆාම් එකේ ඉන්නකොට IB කිමිකල්ස් ගෙනල්ලා අපි කලවම් කරනවා එක්කෙනෙක් කියලා මේ මැෂින් එක අතින් කරකෝ කරපයින්න කොච්චර දෝ කාලයක් මොකද 0.1 සාන්ද්‍රණයට ටැල්කම් පවුඩර් එක මේ කලවම් වෙන්න ඕනේ. ඒ වගේ මේ සුදු ප්‍රාම් පිටියේ කහ කුඩු එකයි කලවම් කරුවට පස්සේ ওই දෙකේ පාට සුදුත් නෑ කහත් නෑ කහ කියන්නත් බෑ සුදු කියන්නත් බෑ මේ තරම් වේගයෙන් වම දකුණ දෙක මේ තරම් වේගයෙන් ආස්වාද ප්‍රසවාස දෙක එතෙන් මේ තරම් වේගයෙන් අපි පිටක් පිටක් දාන ගන්නකොට පිටු 4 5 යනකොට ඉස්සලා කාපික කටේ කැලිත් ඉතුරුලා තියෙනවා අලුත් පිටක් ආය යනවා අතින් අනනවා එහෙන් බලනවා දානෙත් ගන්නවා ඉතින් මේ වගේ විස්තර හොයාගන්න වෙලාවක් නැහැ. ඔලකට ඇතුලේ පිට තියෙනවා. ඒ මැදිවට අලුතෙමොත් දානවා. කොයිද හොයන්නේ? ඉතින් මම ලස්සන නිදර්ශන තියෙනවා කියන්නේ කට්ටිය නිදිමත නැතිලත් ඒක. ඉතින් ඒ ඉස්සර මයිංගනේ අම්මෝ පට්ටව මේ වගේ තමයි. දන්න කට්ටිය දැනට මෙහි නෑ නේද? ඒකට මම සවුත් වෙනවා. ඌ ඉන්නවලු ඉන්නවලු ඉන්නවලු බස් එක යන්න මේ අම්පාරේ යන්න බස් එක එනකොට ඉතින් ඉන්නව බුලත් ටිකක් අගා ඉන්නවා එතකොට කියනවා බස් එක විනාඩි 15ක් පමණයි කියලා විනාඩි 15 යනකොට කියනවා 30ක් පමණයි කියලා 30ක් යනකොට කියනවා පැයක් පමණයි කියලා ඒ මාංශය මේ ගෙදර ගිහිල්ලා තේ එකක් බොන්න ඉඳන් ඊට පස්සේ අපේ තියෙන සුට්ටු දෙකයි ඒ කරන්නේ යනවා කඩේට ගිහිල්ලා ප්ලේන් ටිකක් ගන්නකොට කියනවා බස් එක අද පැය දෙකක් පමණයි කියලා ඉති ඌට කරගන්න දෙයක් නැහැ වඩේ ගෙඩියක් කනවා. මිනිහා කරන්නේ අර කකා හිට බුලත් හක්ක බයි. මේ අක්කේ අරගෙන මෙහා පැත්තේ අක්කෙන් වඩේ ගෙඩිය ගාලා මැදින් ප්ලේන් ටික ගන්න. ප්ලේන් ටික අරගෙන යොදනාට පස්සේ වඩේ කැල්ලක් ගන්න. අන්තිමට බුලත් හක්ක අරගෙන හපලා යන්නේ. ඉතින් ඒ වෙලාවට මේක ප්ලේන්ටද මේක වඩේද මේක බුලත් හපේද කියලා ගහලා නැහැ. ওই ටික තමයි වෙන්නේ බත් කනකොට. ඔය ඕනේ ඇටෝමේසක බුෆේ ඩයට් එක තියෙන වර්ණ, ගන්ධ, රස, ඕජා සහිත ඇරලා තියෙන මේසයත් මේක අරගෙන එක පිටක් කෑවට පස්සේ ඒක බිම දැම්මොත් මේක තියෙන ජරාවක්. මේක පල්ලෙහාට ගියාට පස්සේ ආමාශයේ හරස් කඩක් බැලුවොත් අමෝතු අමෝතු කහකොළ පාටක් තියෙනවා. කෑදරකමේ පාට කියලා කියන්න පුළුවන් ආමාශය. ඒකට ගිය ගමන් මේක ඇසිඩ් බේස් එකට වැටෙනවා. ඒත් කියන්නේ ඔක්කොම අම් මේ භාෂ්මික බේස් එක. ඊට පස්සේ මේක කලවම් වුණාට පස්සේ පල්ලෙහාට යන්නේ මහ ජරාවක් විදියට. දසනිකායෙන් පල්ලෙහාට ගියාට පස්සේ උදින ඔක්කොම ඕජාව ගත්තට පස්සේ මහාන්තරයට යනකොට ඔක්කොම කහපාට වෙනවා පුදුමාකාර ගන්ධස්තරයක් එනවා. ඒක පැය 6යි යන්නේ වැඩිට. පැය ගියාට පස්සේ අපිට ආයෙ බඩගිනිනවා. ආයෙ කනවා. ඔය මැෂින් එකට අවුරුදු 100ක් ජීවත් වෙනකොට ආහාර කෝච්චි කීයක් ඔකරා යන්නේ නැද්ද කියලා ඥානපෝනික සාංශ පොතේ කියලා තියෙනවා. Four Nutriments කියන පොතේ. ආහාර කෝච්චි කීයක් මේකෙන් ගිහිල්ලා මේකේ යන්නේ නැද්ද කියලා පල්ලෙහාට. ඒක විනාශ වෙන හැටි බලන්නකෝ. කටට දාගත්ත ගමන් ප්‍රභූවරයෙකුට දෙන්න බෑ. අතින් අනපු ගමන් ආයෙ ප්‍රභූවරයෙකුට දෙන්න බෑ. ඉඳුල්නේ. හැබැයි අම්මා අතපු එක අපිට කන්න පුළුවන්. අම්මා අපිට කනකොට ඒ ඉඳුල් කියන්නේ අපි. සමහරට අම්මයි කටේ දෙනකත් අපි කාලා තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. මේ තරම් වේගෙන් ආස්වාස් ප්‍රසවාස දෙක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට අර තියෙන අර වර්ණ සටහනේ වම සූප දහතර මොකක්වත් නැහැ. අපි ගත්තට පස්සේ මේ ටික බලනකොට අපිට පාවෙනවා. ආඝාතයක් නැති වෙනවා. එපා වෙනවා පකම්මැලි අපපාත පැත්ත සිටින පටන් ගන්නවා ඒ වන්දයට මන්දුරොත් කහනවා කැස්සත් වෙනවා මිනිස්සු වහිනවයි ඒ මේට මැස්සොත් වෙනවා මොන්න භාවනාවද ඊයා බුදුහාමරුත් එනවනේ මයිටි බුදුහාමරු එදාට ඔක පොඩ්ඩක් ඔය බැරුවයි දැන් ඔය පොඩ්ඩක් මේ මොන්ටිසෝරි පන්ති කරන හිටියොත් එදාට ඉතින් ඔය පහේ පන්තිවත් විභාගේ පාස් කර ගන්න බැරි වෙයි දැන් කොච්චරද එනවනේ චුක දෙයක් නැහැ මේ සිද්ධියල්ලම සිද්ධ වෙන්නේ ආඝාතේ මේ සියල්ලම සිටින්නේ පදුට්ට මනසේ. මට ලස්සන බණක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මේක ලස්සන බණක් සාරිපුත්‍ර සාංශේ දේශනා කරනවා. මේ ආඝාතේ පටිවිනේ කෙරුවොත් මේ manussත්වයේ තුල තියෙන මේ ලස්සන කුසුම මේ පියුම පිපිලා එනවා. ඉලක කරන්න තියෙන්නේ නිදිමත තමයි. නිකන් පාසි බැඳිලා පොඩ්ඩක් ගිහිල්ලා කලින් එහාට මෙහාට කරන්නකෝ. වතුර ටික ගත්තට පස්සේ ඕකේ තියෙන්නේ නැහැ. ඒ කියන්නේ තදංග වශයෙන් අයින් කරගත්ත නිවන කෙලස් ටික ඊට පස්සේ විස්කම්බන වශයෙන් කරන එක තමයි පැත්තකට කරලා කලියව බලගන්න එක බුදුහාමර පෙන්න. හැබැයි ඊට පස්සේ ටික වෙලාවක පස්සේ ආය අර පාශුල ස්වභාවේ ආය වහන. ඒ විස්කම්බනේ කරගත්ත නැත්නම් මේක ඇතුළේ ඇත්තට වතුර තියෙනවා කියලා දන්න කෙනාට පාශු තිබුණාට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඕනම් කොටුවක් ගහලා ඇතුළට පාශයෙන් නැති වෙන විදිහට වතුර කඩක් මතු කර ගන්න පුළුවන් අපිට නාන තොටක් හදාගන්න. ඒක තමයි අපි ඔය ධානයක් ලැබනවායි කියලා කියන්නේ. යට වතුර තියෙනවා වතුර ගත්ත ගමන් ආපහු එන එක උපචාර සමාධියෝ කාම ලෝකේ මේක කොටු කරලා භාෂාවට එන්න බැරි වෙන්න හදා ගන්න. එතකොට ඒ වෙලාවක් ඒක තියෙනවනම් පැයක් දෙකක් තුනක් ඔය ආඝාත ප්‍රතිවිඤ්ඤාති කියන නිදිමතක් නැතුව ඉන්න පුළුවන් අපි කියන්නේ. ධානයකට සමාධියට පුළුවන් නම්. ඉතින් ඒ ටිකට අවශ්‍ය කරන ඒ මූලික potential and possibility කියන එක. එහෙම නැත්නම් අපිට ඒක කරන්න තියෙන හැකියාව අපි උපත්ති ලැබුව එකක්. ඔය කොච්චර නිදිමත තිබ්බත් ඒකට පිරිසුදු වතුර තියෙනවා. අපි අර නිදිමතට කොච්චර බය වෙනවද, පච වෙනවද කියලා කියනවනම් අපිට අර වතුරක් තියෙන බව පේන්නේ නැහැ. අර පිට තියෙන පාසි ටික තමයි පේන්නේ. ඒක බිඳගෙන යන්න බැරි දෙයක් වගේ තමයි පේන්නේ. නමුත් ඒක බොහොම සරල දෙයක්. පාසි කියන එක වචී කර්ම විතරයි අප්සෙට් යාවි. මනෝ කර්ම හොඳයි. ඒක පොඩ්ඩක් එහාට මෙහාට කරලා ගත්තොත් අතුරු තියෙනවා. ඒ නිසා අපිත් එක්ක ඇසුරු කරන අපිටත් එක්ක අපිට බොස් වෙන කෙනා, අපේ දරුවා වෙන කෙනා නැත්නම් ශිෂ්‍යයා වෙන කෙනාගේ ඒ තියෙන ආඝාත පැටවිනේ බලන්න එක දවසෙන් පුද්ගලෙක් මනින්න යන්න එපා. එක දවසක් මට මනුෂ්‍ය ගැහුවා මට ස්තුති කරා ගණන් ගන්න එපා. අපේ කර්ම ශක්තිය අනුව අපිට අපේ කිට්ටුවෙන් යන කට්ටිය නැවත නැවත අසුර කරන්න සිද්ධ වෙනවා. මොකද අපි ඔක්කොම එකට සංසාරේ ගමන් කරන පිරිසක් නේ. එතකොට අපි කාටද කියතුන් තෝ හතුරතෝ මිතුර කිව්වොත් අපිට ගෙනියන්න බෑ. අපි කියන්නේ තියෙන්නේ එක ජවනිකාවකින් තීන්දුව කරන්න බෑ නැවත නැවත නැවත නැවත එන්නේ කියලා. ළඟදී කියනවා ධම්මවිහාරී ආමඳුරෝ ඒ අලුතෙන්ම හිතුවක්කාරයෝ දෙන්නෙක් ඇවිල්ලා සතිපාසලට. අර පරණ හිටපු කචල් කාරෙන්ද ගහලා හොඳටම. මං හිතුවා උන් අනිවාර්යයෙන්ම මේ පරණ හිටපු කට්ටිය ඒ අලුතෙන් ආපුවාට කචල් දායි කියලා. නැල්ලු ඒගොල්ලෝ පුරුදු කරාලු ඒ පොඩි ළමයි අවුරුදු 8 ළමයි. කවුරුත් ඇවිල්ලා පිටින් ඇවිල්ලා අපිට ගහද්දිත් අපිට ඉවසන්න පුළුවන් කියලා බලන්න. එතන ඉන්නවා ටීචර්ස්ලා තුන් හතර දිනේ ඒ ළමයි හසුරවනකොට අම්මුතුම තාලයක් තියෙනවා. මම කියන්නේ දෙදර අම්මගෙන්වත් එච්චර ආදරයක් කියලා ළමයට හම්බෙයි කියලා. කවුරු හරි කඩප්පුලිකමක් කෙරුවොත් එයා ඒක මතු කරලා අනික් අයට කියනවා අපි මෙහෙම දෙයක් කරනකොට පන්තියක් කරන ගමන් තරහ යන්නේ නැතුව කොහොමද ඉන්නේ? ඒක කලබල කරපියක් කරන නිකම්ම පච වෙලා යනවා. දැන් ඒ ළමයා දේ කරදර කරන එක නට පිටින් එක්කෙනෙක් කියලා ගහනකොට හොස්සලංගෙන් බැසෙන්න බැරි මිනිහා දැන් පුරුදු කරනවලු පිටගම් කාර්යයක් ඇවිල්ලා ගැහුවොත් ඉවසන්නේ කොහොමද කියලා බලන්න. ඒ කියන්නේ ඔය හැම දරුවෙක් තුරම ඒ තරහ යන ගතියක් තියෙනවා. ඒ වගේ මේක ඉවසන්න පුළුවන් ගතියක් තියෙනවා. අපි හිතන්න තරකයි මේ කේන්ති යන ළමයට එහෙම එකක් නැහැ කියලා. ඒ අපි අර අපේ වාසියට නැත්තම් මම අයියා වෙලා අර මනුස්සය පිළිබඳ නිශ්චය කරාට එහෙම එකක් නැහැ. ඒක නිතර වෙනස් වෙන සුළු එකක්. ඒ කය හොඳ නම් වචනේ හොඳ නැති වෙන්න පුළුවන්. වචනේ හොඳ නම් කය හොඳ නැති වෙන්න පුළුවන්. නමුත් එයා දිහා ඇසුරු කරන යනකොට පේනවා අපි මේකට සූදානම් වෙලා ගියොත් ඒ කෙනාගේ ඉඩක් අපිට ලැබෙන වෙලාවක් තියෙනවා. අවකාශයක් ලැබෙන වෙලාවක් තියෙනවා. ඒ වගේම මේ මිනිස්සයා දැනගත්තොත් එහෙම මගේ වචී දුස්චර්ච තියෙන බව දැනගෙන අසවලා තාම මම ඇසුරු කරනවායි කියලා එයා දන්නවා එයාට ඒ සෙනෙහස අම්මගෙන්වත් ලැබිලා නැහැ. තාත්තගෙන්වත් ලැබිලා නැහැ. ඉතින් ඔය හිර කඳවුරට කවුරු හරි ගත්තට පස්සේ ඒගොල්ලොන්ට කස්ටඩි එක දෙන්න ඕනේ ආරක්ෂාව. ඊට පස්සේ කණ්ඩ බොණ්ඩ දෙන්න ඕනේ. ඊට පස්සේ ඒක රිහැබිලිටේට් කරන්න ඕනේ. නැත්නම් පුනරුත්ථාපනය කරන්න ඕනේ. ඉතින් මේ නිලධාරීන් ඒ දේ කරනකොට ඒ බූස්සේ ඉන්න මිනිස්සු කට එකන එකන තියාගන්න බැරි තරම් දරුණු අපරාධකාරයෝ. සත්‍යපාසකේට පස්සේ සින්දුවක් කියන්නේ කියලා කියන ඉහිට ඇවිල්ලා සින්දුවක් කියලා නම කියන්න බැරි තරම ධර්ම අපරාධ කාට ලංකාවේ. ඇයට කතා කරලා කියලා කියනවා මේ දුබුරු ඇඳගත්තු මිනිස්සුත් මට තියෙන පුදුමාකාර තරහක්. ජේලකාසට මම අද මේ ගත්ත පාඩමෙන් මට එකක් හිතයි මම සර්ලට අද සමාව ඉල්ලනවා. ඊට පස්සේ මම කවදාකවත් වෛර කරන්නේ නැහැ. මට පුළුවන් අද ඉඳලා මේ සතිය නිසා ඕගලන්ට වෛර නොකරින්ද ඕවට්ටන් අපි ඇත්තටම දොස් කියන්නේ ඇති බණින්න ඇති ඔය දකුණට බෙන්නේ දුබුරු සූට්ටය මේ මේ කට්ටිය එපා වෙලා මම අද වෙනස් කරගත්ත හිත කියලා. ඉතින් ඒ වගේ දෙයක් කරන ජේලකා කොහොමද හිතන්න බලන්න හිරකාරයා දිහා. අපි හිතන්නේ වෙනස්ද රට ගිය නම ගිය අයියාසී කාර්යයක් අපරාධකාරයෙක්. නමුත් මේ මනුස්සයාගේ හිත වෙනස් වුණාට පස්සේ අඟුලිමාලට වෙච්ච දේ තමයි වෙන්නේ. අපි යාට අඟුලිමාල කරන්න පුළුවන් වුණා. අහිංසක අඟුලිමාල කෙරුවෙත් කට කතා වලින් තමයි. ඊට පස්සේ අඟුලිමාල අහිංසක කෙරුවෙත් බුදුන්ස් කියවන්න පුතා මම නම් අතර වුණා. ඔබට පුළුවන් අතරයක් කියලා. ඒක තේරුණා. මේ කඩුවක් පිටිපස්ස යන අම්මාවත් කපනවා කියන්නේ මිනිහට බුදුන්ස් කිව්වහම මම නම් නතර වුණා. ඔබට පුළුවන් නතරෙන් කියලා ආවද ඔක්කොම බිම දාලා වැඳලා කිව්වා අනේ මට ක්‍රමයේ කියලා දෙන්නේ කියලා. මිනි හයක් දැක දැක හෙළු ඇල්ලෙන් මේ වගේ ස්වභාවයට ආපු පටාචාරාවට බුදුරජාණන් ශ්‍රී මතක් කළා කිව්වා නංගි සීලව ගන්න කියලා. එලෙව්වා. බයලජ්ජ පහල වුණා. පිළිවා ගන්න රෙද්දක් ලැබුණා. ඒ ස්වභාවෙදීම සෝවන් වුණා. අපි හිතන්නේ ඒව නෙමෙයිනේ මේ බුදුවරු මෙච්චර දැකලා දසපාරමිතා පුරලා හේතු කෙච්ච සංදේ ප්‍රතිහන්දි ඇතුව අරක කටපාඩම් කරලා මේක කටපාඩම් කරලා කරන කතාවනේ. අපිට ඒකවත් බැරි වෙලා තියෙන ඔක්කොම තිස්ස ඒත් බෑ. මම පටාචාරාවගේ කේස් එක බලන්නකො. බුදුජානනාංශයේ නිලමෙන්නකොට මයින් අහනවා එකනේ. අපි දැන් බලන්න ඕනේ මිනිස්සු දිහා බලනකොට රහත් වුණාට පස්සේ පටාචාරාව අර කඩප්පුලිට පටාචාරාව තුල ඉන්නවා දකින්න එකද කරන්න ඕනේ. නැත්නම් රහත් වෙච්චි අඟුලිමාල කඩුව අරගෙන පිටිපස්සෙන් අඹාගෙන එනකොට ඒ මනුස්සයා තුල මේ රහතන් වහන්සේනමක් දකින්න ඕනද කියලා. එහෙම කරලා බෑ. අපි නෝන්ජල් වුණොත් එimhe අඟුලිමාල ඇවිල්ලා අපිව කැපුවොත් ඌ අපාගත වෙනවා. ඌට ඩිෆෙන්ඩ් කරන්න ඕන. කෙල්ලක් කියන්නේ එහෙම සෙල්ලම් කරන්න බෑ. මම ඔබට වැඩි ඔය ශිල්පේ දන්නවා. මෙයා එතනදී ටැකල් කරන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ බණ කියන්නේ ඉස්සෙල්ලා පුදුරන්සයා ටැකල් කරනවා ඒ ටැකල් කරන විදිය තමයි අපි මේ සංසාරේ කියලා අපි මේ අත්දැකීම් කියලා පුරුදු කරලා තියෙන්නේ ඔක්කොමලත් එක්ක නයින්ගේ දරබඳින කතාවට යන්න එපා අර කියන්න ඕනේ ඔය සෙල්ලම් අපිත් කරලා තියෙනවා අපි ඔයටත් වැඩි කුටිත් කාලා තියෙනවා හැබැයි මම ඔබට වෛර කරන්නේ නැහැ හැබැයි පුතා ඔය ඒ තියෙන ආඝාතය නැතිකරන්න මෙන්න මේ ක්‍රියාමාර්ගය ගන්න ඕනේ ඒක කියන්න අපි ළඟ විශ්වසනීයත්වයක් ඇති කරගන්න එපායි. කෙනෙකුට මේ මිනිස්සයා මේ කියන දේ ඇත්තයි කියන්නේ බුදුහාමුදුරු. බුදුහාමුදුරු. සාරා සංකේ කල්පලක්ෂයක් විශ්වාසෙ ගත් එක තමයි යදා විචුරක් දාගෙන බුදුහාමුදුරු ළඟට යන වැඳ වැඳයි. ඒක අපේ දක්ෂකම් නෙවෙයි. බුදුහාමුදුරගේ අදිෂ්ඨාන ශක්තිය. බුදුහන්සේ අපි වෙනුවෙන් භාවනා කරලා තියෙනවා. මේ ලැබිච්ච manussත් ප්‍රතිලාභේ මේ සියලුම සම්පත්තිය. හැබැයි ඒක බුද්ධෝත්පාද කාලයක සිද්ධ වෙන්න ඕනේ ඉස්සල්ලා සුඛ්‍ය බුද්ධානං උපාදෝ ඊට පස්සේ දුර්ලභා බුද්ධෝපාදෝ දුර්ලභා manussත් ප්‍රතිලාභෝ. කවදාකවත් තව කෙනෙක් මනින්න යන්නේපා. මගේ දරුවයි කියලා මගේ හතුරයි කියලා මගේ අසල්වැසියයි කියලා මගේ ගෝලයයි කියලා මගේ පොලිස්කාරයයි කියලා එහෙනම් ගොඩ එන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් මේ මනසට අපිට අනුකම්පා කරන්න හම් වෙන්නේ නැහැ. හැබැයි මේ කියන පාඩම ලේසි නෑ. හැබැයි ලේසි නැතුණාට බන්නේ හුදර කරන්නත් එවනේ. ලේසි නැති වුණාට ගත කරන හැම චිත්තක්ෂණයකම අපි ජයග්‍රාහී ශබලෙක් බාටපත් වෙනවා. ඔක්කොම තියෙද්දිනේ අපි මේ හුස්මක් බලන්නේ. එක්කෙනෙක්වත් නැහැනේ මේ ලෝකේ එහෙම ආඝාතයක් නැති කෙනෙක්. ඒ වගේම ආසාවක් නැති කෙනෙක්. ඒ ඔක්කොමත් තියෙද්දි මේ සංසාරේ පුරාගෙන ආපු මේ මෝහ පටල අපි එක චිත්තක්ෂණයෙන් කපනවා මම දන්නවනම් මේක ආස්වාසිය මේක ප්‍රසවාසිය නෙවෙයි මම දන්නවනම් මේක ප්‍රසවාසිය මේක ආස්වාසිය මොනක්වත් නැහැ ඒකේ ඒකේ ওই පේන තරම් සුකුරුත්තා මොකුත් නැහැ නමුත් ඒක ආඝාතේ නැහැ ආශාව නැහැ ඒකේ මේක දන්නවා දන්නවා මේක බල බල හිටියොත් විනාඩියක් ඉඳලා කම්මැලි වෙනවා විනාඩියක් ඉස්සෙල්ලා එපා වෙනවා. ඒ මේක මොකුත් නැහැනේ. අපිට ඕන කරලා තියෙන යාට රාගය හෝ ద్వේෂය ඒකට කිංචන කියලා කියනවා. බුදුරජාණන්සේ මේ බණ ගමනට කියන්නේ අකිංචන. අපි කුප්පන, අවුස්සන, මත් කරන මොකක්වත් නැහැ. හැබැයි දන්නවා තා පොඩ්ඩකින් මට නිදිමත එනවා. අරමුණ එපා වෙනවා. වරින්කෝ මම මේකටත් ලෑස්තිලා ඉන්නේ කියනවා. ආවොත් අර පාසි ජලකඩක ඒ ටික අයින් කරලා වතුර ගන්නවා වගේ මේ නිදිමත එහා පැත්තේ තියෙන ඒ ඒ සිලිලාරේ ඒ කියන ජලාශේ දැක්කනම් ඕන තරම් නිදිමත එන්න පුළුවන් ඊට පස්සේ. එයා දන්නවා කොච්චර නිදිමත ආවත් මේක විනිවිද දකින්න තමයි අපි විපස්සනා කරනවා කියලා කියන්නේ. හරහා දකින්න තමයි විපස්සනා කරනවා කියන්නේ. ආනන්තක උපක්ලේශය දිහා බලන්න යන්න එපා. ඒක තමයි අපි ඇස් වලට පේන්නේ. අතෝකයට ජලකඩක් තියෙනවා. අනේ ජලකඩ දැක්කනම් පේනවා හැම මිනිස්සෙක් ළඟම සමාකාර විභව ශක්තියක් තියෙනවා. එහෙම නැත්නම් එයාත් හිතාන ඉන්නේ මේ පාසි බෙන්දිච්ච ජලකඩක් කියලා තමයි. වතුර අපි ගන්නකොට එයාට තේරෙනවා අකෝ මන් දැනගෙන හිටියේ නැතුවට මම ඇතුලේ වතුර තිබිලා තියෙනවා කියලා. ඉතින් එවැනි පිබිදීමක් ඔන්න කියන විදිහේ ඉස්සරට වැඩිය මේ මාන මානසිකත්වයේ දිහා බලන ගතිය. මානසිකත්වයේ බලන ගතිය. පසුගිය අවුරුදු 40 එහෙම වැඩුණා. ඒව අද රිසර්ච් පේපර්ස් වල පෙන්නලා දෙනවා. අද කරිකියුලම් එකට දාලා පෙන්නලා දෙනවා. අද හිරකාරයෙන් මම උගන්වන්න හදනවා. අද පිළිකා අසාධ්‍ය රජුන්ගේ පෙන්වන්න හදනවා. අද කුඩු ගහලා ඉස්සනම් කුඩු කුඩ කිව්වහම ගණන් ගන්නෙම නෑනේ. නෑ ඒගොල්ලෝ තුලත් මේක තියෙනවා. ඉතින් මේ මිනිස්සුන්ට මේක පොඩ්ඩක් මතු කරලා දෙන්න පුළුවන් නම් උන්ට කඳුළු එනවා මෙච්චර කොන් කරලා ඉන්න අපි ළඟද මේ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මේ සතිපාසලේ කට්ටිය ඇවිල්ලා මේ කරන පාඩම තේරුම් ගත්තට පස්සේ ඒ කියන්නේ අර ගැල වැටුණාට පස්සේ ඒකෙන් ඒ කෙනෙක් වුණාට පස්සේ උගන්නන කෙනාට එනවා ඉමුනිටි එකක් උගන්නන කෙනාට එනවා විශ්වාසයක් පුදුමාකාර විශ්වාසය. ඒක කවදාකවත් භාවනා කරලා ගන්න බෑ. කවදාකවත් ගන්න බෑ. ඒකට ගිහිල්ලා අර වගේ වතුර නැති තැනකට ගිහිල්ලා ඒක වතුර මතු කරලා මගෙන් මටත් වැඩක් කොට මගෙන් වැඩක්ගෙන රටේ නමක් ලැබුවා කියන මේ ඒ ඒ ඒ ඒ ඒ ඒ මෛත්‍රී කාය කර්මේ මේ මෛත්‍රී කාය කර්මේ අපි මානව වශයෙන් කළ යුත්තක්. ඒක නැතුව මේ භාවනා කරුවයි කියලා මෛත්‍රී මනෝ කර්ම අධි වචී කර්ම කරුවයි කියලා හරියන්නේ නැහැ. ඒක කරන්න ඕනේ. ඒක කරන්න බැඳගෙන යන්න ඕනේ නැහැ. මේ මං ආවේ ඔබ බේර ගන්න කියලා. අපි පාරේ යනකොට අනන්තවත් අපිට හම් වෙයි. හම්ුණාට පස්සේ මේ වැඩේ ඉස්සර කරන්න යන්න බෑ. බැස්සා ඌට කරන්න ඕන වැඩේ කරා. අපි දන්නේ නැහැ. කාය කවුද කියලා කියන්න දන්නේ නැහැ. එමසේ ස්තුති කරන්නවත් දන්නේ නැති ඇති. ආන්නේ විදිහට කරපුවා පන්ති 50ක් බුදුරජාණන්සේ පන්ති 50 ජාතික කියලා කියලා තියෙන එකක් නැහැ අපිට අදාළ නැති දේවල් මේ භාවනා කරන පිළිසකට මම මේ කතා කරන්නේ නමුත් හැම වෙලාවෙම බලන්න අනික් කෙනාගේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක ඒ මනුස්සයා මේ දඟලන්නේ කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැත්තම් ඉතින් කොහොම අඳුරන්නේ දාශාස ප්‍රසාසින් වෙන් කරලා කොහොම අඳුරන්නේද මමෙන් දකුණ වෙන් කරලා කොහොම අඳුරන්නද මේ ගොරෝසුර තිබුණ ආනාපාන දැන් මේ සිවුම් වේගන යනවා කියලා. මොකද අපේ හිතේ තරම්ම ගොරෝසුයි. අපේ හිතේ තරම්ම රළුයි. කාම ලෝකෙමයි. මේ තරම් ඉක්මන වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒකට අපි කවුරු හරි දැකලා අපිට පොඩ්ඩක් උදව් කරගන්න පුළුවන් වෙලා ගියොත් ඊට පස්සේ Tamanට ඇති වෙන මෙලෙක් ගතිය, Taman තුළ ඇති වෙන මේ හදා බෙදා ගන්න ගතිය, ওই පවුලේ තියෙන ලේනෑකමට වැඩිය මේක ඕනෑකමක් වටපත් වෙනවා. ලියනකම නම් මේක කරන්නම බෑ. ඒගොල්ලෝ හිතනවා මේක ලැබිය යුතුයි කියලා. නැත්නම් අපි මේ ආවාසය ලබන්නේ නන්නාඳුන කෙනෙක්. කිසිම සම්බන්ධයක් නැති කෙනෙක් එක්ක අපිට යෝගය දෙනවා. ඒත් තමයි කටයුතු කරනකොට පේනවා මේ අපේ සංසාර සම්බන්ධතා අනුව මේ මේ දුෂ්කරතාවය හරහා මේ තියෙන දරා ගන්න බැරි දේ හරහා ළඟමයි නිවන තියෙන්නේ. ඔය ලස්සන අදපු හයිවේ එකක ඉන්ටර්කූලර් එක නැගලා පෙරකල පිනට යනකොට නිමයි යයි කියලා හිතනවනම් ඒවා ඒවා නිකන් බොරු කතා. ඒවා හම්බ වෙයි අපිට. අතිරේක ලාභ වලට. නමුත් ඒ මතුවෙන දෙයට නිදි මතට හෝ නැත්නම් වචනේ හොඳ නැති ක්‍රියා හොඳ පුදුලෙක් හම්බෙච්චාම කර ඇරලා ගියොත් නිවන කරෑදියා කියලා හිතා ගන්න. හැබැයි ඔක්කොම පැන පැන ගන්න යන්නත් එපා. එහෙම කරන්න බෑ. මේ එන ඔක්කොම බාරගත යුතුයි කියලා අපිට එහෙම පව්කොන්තරත් නැහැ. ගන්සබා බිස්නස් නැහැ. වෙලාවක් තේරෙයි මෙතෙන්දී ඔක්කොම වැඩ තියලා මම මේ වැඩේට බහින්න ඕන කියලා එම් වෙච්ච දවසට මේ භාවනා කළ කමඨහන් සුද්ධ වුණා වගේ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා මේ කියලා තියෙන නිහඬ බණ ඔය පාලියෙන් කියු බණ නෙවෙයි නිහඬ බණ වල තේරේ අපිත් බෝසත්වරු තමයි අපිත් කවදා හරි මෙදෙන්න යන්න තියෙනවා අපි මේ ගමනේ සෑහෙන්න වැඩි ඉවර කරපු කට්ටියක් ඒකින් දවසේ ධර්ම දේශනාව නතර කරනවා සියලු දෙනාට මේක ධෛර්යයක් වෙලා මේ තමන්ගේ තියෙන කෙලෙසුත් ගලවන ගමන් අනුන්ගෙත් කෙලෙස් ඒකට අපි දුෂ්කරතායකට අපි සාක්ෂි කරගෙන ඉදිරියට යන් එමෙයාට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව સમાપ્ત කරනවා ශිරු දිනාට සිරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා